පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපිට ධර්ම සාකච්ඡාව කරන්න අවකාශයක් ලැබුණේ නැහැ. අපි විහාරස්ථානයේ නොසිටි නිසා පසුගිය සතියට පෙර සතියේ අපි කතා බහ කළේ ප්‍රඥා පාරමිතාවේ කරුණු දෙකක් පැහැදිලි කරනවා සාමාන්‍ය ලක්ෂණ විශේෂ ලක්ෂණාව බෝධ කියන මේ කාරණා දෙක. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ, ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන සාමාන්‍ය ලක්ෂණ සහ ඒවා සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන්ට පොදු ලක්ෂණ නිසා ඊළඟට විශේෂ ලක්ෂණ විශේෂ ලක්ෂණ මොනවද කියන කාරණා දෙක අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥා පාරමිතාව හැටියට දියුණු කරගත යුත්තේ කියන කාරණය මූලික කොටගෙන අපි පසුගිය දින ගණනාව මුළුල්ලේම සාකච්ඡා කළා. ඒ කාරණය අපි මූලික කරගත්තේ විශේෂයෙන් ප්‍රඥා පාරමිතාව පැහැදිලි කරද්දී චර්යා පිටක අට කතාවෙහි දක්වන විග්‍රහ පාඩය මුල් කොටගෙන සංඛාරානම් සාමාන්‍ය විශේෂ ලක්ෂණාව බෝධෝ පඤ්ඤා පාරමිතා කියන මේ කාරණේ පාදක කොටගෙන. එතකොට එහිදී අපි සාමාන්‍ය ලක්ෂණ හැටියට ත්‍රිලක්ෂණය පිළිබඳව පැහැදිලි කරලා පසුගිය සතියට පෙර සතිය වෙනකොට අපි සංස්කාර ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ එහෙම නැත්නම් අනන්‍ය ලක්ෂණ අපි නොඑක ආකාරයෙන් සාකච්ඡා කළා. ඒ සතිය අපි සිහිපත් කළා ඉන් අනතුරුව අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව අනන්‍ය ලක්ෂණ අපි කතා බහ කරනවායි කියන බව. ඒකට හේතුව තමයි දැන් මේ අනන්‍ය ලක්ෂණ පිළිබඳව කතා කරනකොට අපි ප්‍රඥප්තියෙන්හි අනන්‍ය ලක්ෂණ නෙමෙයි කතා කරන්නේ පරමාර්ථ ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ. මොකද ප්‍රඥප්තියෙන්ට අනන්‍ය ලක්ෂණයක් ඇත්තේ නැහැ. ඒක සකසන සකසන ස්වභාවයෙන් තමයි පවතින්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මේසය කියලා අපිට පෙනෙන කාරණේ කකුල් හතරයි, ලෑ තට්ටුවයි, පට්ටමයි ගලවලා වින්වින් කරලා එකට තියලා ගැට ගැහුවහම අපිට එතන මේසයක් පේන්නේ ඊට පස්සේ අපිට පේන්නේ ලීමිටියක් විතරයි ඊට පස්සේ ලීමිටිය තියෙන ලී කෑලි ටික නැවත නැවත පොඩි කෑලි වලට කැපුවෙන් පස්සේ අපිට ලී කෑලි ගොඩක් විතරයි එතකොට අර මේසයයි කියන එකේ අනන්‍යතාවයක් නැහැ අර ද්‍රව්‍ය හැඩගස්සලා තියෙන විදිහත් එක්කලා අපිට පෙනෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වરૂපයක් පමණයි එතකොට ඒවා හඳුන්වන්නේ ප්‍රඥප්ති හැටියට. එතකොට ඒ ප්‍රඥප්ති වල අනන්‍යතාවයක් නැහැ. ඒවා එක් එක් ස්වરૂපයට පැමිණෙන්නට පුළුවන් අදාළ නාම රූප ධර්ම වෙනස් වෙද්දී. ඉතින් ඒ නිසා අපි අනන්‍ය ලක්ෂණ හඳුනාගන්නේ පරමාර්ථ ධර්මයන්හි. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේ ප්‍රඥප්තියින් බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා අවසානයේ නොබෙදිය හැකි තැනකට ආවහම ඒ අවසානයේට ලැබෙන ශක්ති සමූහය තමයි පරමාර්ථ ධර්ම හැටියට දක්වන්නේ. එතකොට සංස්කාරයන් සම්බන්ධ පරමාර්ථ ධර්ම තුනක් තියෙනවා. අසංස්කාරයන් සම්බන්ධ එක් පරමාර්ථ ධර්මයක් තියෙනවා. සංස්කාර සම්බන්ධ පරමාර්ථ ධර්ම තුන තමයි චිත්ත, චෛතසික, රූප. අසංස්කාර සම්බන්ධ පරමාර්ථ ධර්මය තමයි නිබ්බාන. එතකොට සමස්ත පරමාර්ථ ධර්ම හැටියට ওই කාරණා හතර තමයි විග්‍රහ කරන්නේ චිත්ත චෛසික රූප නිබ්බාන. එතකොට පසුගිය සතියට පෙර සතිය වෙනතේ අපි චිත්ත චෛතසික ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ පවතින යම් යම් අනන්‍ය ලක්ෂණ පිළිබඳව යම් ප්‍රමාණයකට අපි කතා කළා. ඒවා අපිට සාකච්ඡා කරනවා නම් අති දීර්ඝ කාලයක් වෙන් වෙන්ව එක් එක් කාරණා අරගෙන කතා කරන්න ඕන. ඉතින් එහෙම කතා කරන්න ගියොත් ඒක හැමදෙනාටම විශේෂ වෙන කාරණයක් වෙන්නේ නැහැ. කුමක් නිසාද? පරමාර්ථ ධර්මවල ප්‍රභේද පිළිබඳ හැමදෙනාටම පැහැදිලි වැටහීමක් නැහැ. උදාහරණයක් හැටියට දැන් රූප ධර්ම ගත්තන් පස්සේ එහි පටවියාපෝ තේජෝ වායෝ කියන මූලික ප්‍රධාන රූප කොටස හතර පිළිබඳව කාටත් යම් කිසි වැටහීමක් තියෙනවා. නමුත් ඊට පස්සේ උපාදාය රූප හැටියට ඉතා සූක්ෂම රූප නැවත තවත් 24ක් දක්වනවා. එතකොට ඒ ප්‍රභේද පිළිබඳව දන්නේ නැති ඒවා පිළිබඳව මතකයේ සටහන් වෙලා නැති කෙනෙකුට ඒවැ ගති ලක්ෂණ කිව්වයි කියලා ඒක පැහැදිලි කරගන්නට පහසු ඒ නිසා ඒබඳු කාරණා ටිකෙන් ටික අභිධර්ම ය පිළිබඳව ලියවුණු පොත්පත් විශේෂයෙන් පෙරුකානේ මහානායක හඳුරන්ගේ අභිධර්ම මාර්ගය අභිධර්මයේ මූලික කරුණු ඒ අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථයේ මේ චිත්තචෛසික රූප ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ වෙන වෙනම පැහැදිලි කරලා දීලා තියෙනවා මහසෙ. ලෝභය කියලා කිව්වහම කොහොමද මේ ලෝභ චෛතසිකය අන්‍ය චෛතසික වලින් වෙන් කරලා හඳුනගන්නේ? ඒ වගේම රූප කියලා කිව්වහම මේ රූප 28 එකින් එක එකින් එක ඒවාෙහි තියෙන අනන්‍ය ලක්ෂණ කොහොමද හඳුනාගන්නේ මේ විදිහට සිත් වශයෙන් ඒ වගේම චෛතසික වශයෙන් රූප වශයෙන් වෙන වෙනම උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පොතපත කියවලා අපට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව පුළුල් වැටහීමක් ඇති කරගන්න අපි මේ සාකච්ඡා පෙළේදී යම් ප්‍රමාණයක මඟ පෙන්වීමක් කරන්න මොකද මීට ඉහතදිත් අපි අෂ්ටමහා පුරුෂ විතරක පිළිබඳව කියන්නේ අනුරුද්ධ සූත්‍රයේ අංගුත්තර නිකායේ අටක නිපාතේ අනුරුද්ධ සූත්‍රය පිළිබඳව කතා කරද්දී අපි ප්‍රඥාව පිළිබඳව සති 13ක් මුළුල්ලේ ප්‍රඥාව ගැන විතරක් අපි කතා බහ කළා. එහෙම දීර්ඝ සාකච්ඡාවක් කරපු නිසා තමයි අපි මේ සාකච්ඡාව තරමක් කෙටියෙන් සිද්ධ කරගෙන යන්නේ ප්‍රඥාව පිළිබඳ මේ කාරණා ටික. ඒත් කොහොම වුණත් අපි හැම කෙනෙකුටම යම් කිසි මඟ පෙන්වීමක් ලැබෙන හැටියට චිත්තචෛසික රූප ධර්ම පිළිබඳව මූලික වශයෙන් ඒවාහි පවතින අනන්‍ය ලක්ෂණ පිළිබඳව කතා බහ කළා. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ නිර්වාණ කියන අසංස්කාර වූ පරමාර්ථ ධර්මය. අසංස්කාර කියලා කියන්නේ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්මයක් නොවේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම තමයි සංඛාර එහෙම නැත්නම් සංකත ධම්ම කියලා හඳුන්වන්නේ එතකොට අසංකත ධම්ම එහෙම නැත්නම් අසංස්කාර කියලා හඳුන්වන්නේ නිර්වාණය. එතකොට ඒ නිවන පිළිබඳව කතා කරද්දී අපිට ඊට පසුබිම් වෙන අනෙකුත් කාරණා තුන ගැනත් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කොමක්ද චතුරාර්ය සත්‍යම පිළිබඳව. දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග. එතකොට නිරෝධ සත්‍ය තමයි නිර්වාණ හැටියට අපි හඳුනාගන්නේ. එතකොට නිරෝධ සත්‍යයේ ගති ලක්ෂණ හඳුනා ගන්නට අපි දුක්ඛ සමුදය සහ මාර්ග කියන මේ සත්‍ය තුනත් එකතු කරගෙනම ඒ වහි ගති ලක්ෂණ කතා කළොත් අපිට වඩාම निराවුල් වැටහීමක් ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම අපිට මේ නිර්වාණය සාක්ෂාත් කරන්නට අනිවාර්යෙන් අවබෝධ කරගත යුතු වෙනවා චතුරාර්ය සත්‍ය. ඒ නිසා චතුරාර්ය සත්‍යයේ අනන්‍ය ලක්ෂණ විශේෂයෙන්ම නිවන් දකින්නට යන ගමනේදී අපි විසින් වටහාගෙන තිබිය යුතුමයි. එතකොට දැන් එහෙම කියනකොට හුඟක් දෙනකොට හිතෙන්න පුළුවන් ඉතින් ඒ ගැන අපි නිතර කතා කරනවා නිතර අහලා තියෙනවා චතුරාර්ය සත්‍ය ගැන කියලා. නමුත් අර අනන්‍ය ලක්ෂණ ගැන කතා කරනකොට තමයි ඒවා කොයිතරම් සූක්ෂමද කියලා අපිට වැටහෙන්න ගන්න දැනෙන්න ගන්න අපි මතු පිටින් දකිනවට වඩා. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඉහතදී කතා කළා දැන් අනිත්‍ය කියලා කිව්වහම අපිට ප්‍රකට වෙන අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම අප්‍රකට වූ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. ප්‍රකට වූ අනිත්‍ය ලක්ෂණය තමයි සංස්කාර ධර්ම පරම්පරාවක ඇති වෙන වෙනස් වීම, බිඳීම, විපරිණාමය. ඒක අපට ප්‍රකටයි. එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අනුක්‍රමයෙන් මලක් පිපිලා ඒක ක්‍රමක්‍රමයෙන් පරවලා යන හැටි අපිට ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. මිනිස්සෙක් ඉපදිලා අනුක්‍රමයෙන් වැඩිලා මරණයටපත් වෙන එක අපට ගෝචර වෙනවා. ඊළඟට අපි පෙර උදාහරණයක් හැටියට ගත්තා අපි විසින් සකස් කරපු අංගල ගෙඩියක් බිම වැටිලා ඒක කැඩිලා බිඳිලා යන එක වීදුරු භාජනයක් මැටි භාජනයක් බිඳිලා යන එක අපිට ඒක ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. එතකොට ඒ විදිහට ගෝචර වෙන කාරණා අපිට ප්‍රකට අනිත්‍ය ලක්ෂණය හැටියට හඳුනා ගන්නට පුළුවන්. අප්‍රකට කාරණේ තමයි අර එක් එක් සංස්කාර ධර්මයන්. ඒ කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ඒව ගත්තාම ඒවාෙහි බිඳීම. එතකොට ඒවා අර પરම්පරාවක් හැටියට පවතින්නට ඕන නැහැ. ඒක බිඳෙන්නට. දැන් අපි අහලා තියෙන ප්‍රකටම කාරණේ තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා කාරණා හේතු ප්‍රත්‍ය ඒ හේතු බිඳීම නිසා බිඳීමටපත් වෙනවා එතකොට හේතුන්ගෙන් හටගත්තු ධර්ම හේතු බිඳීමෙන් අහෝසි වෙනවා කියන්නේ අර පරම්පරාවේ අහෝසි වීමයි රූප ධර්මයක නාම ධර්මයක අහෝසි වීමට හේතු අහෝසි වෙන්නට ඕන නැහැ ඒක හටගත් සැනින්ම අහෝසි වෙනවා ඊට පස්සේ හේතුව තව දුරටත් තියෙනවා නම් තව එකක් අලුතෙන් හටගන්න. ඒකත් හටගත් සැනින්ම බිඳී සිතක් ඇති වුණු සැනින්ම බිඳී යනවා. ඒ සිත ජනිත තවත් හේතු තියෙනවා කර්ම සාධක, තෘෂ්ණා සාධක, අවිද්‍යා සාධක තියෙනවා නම් යලිත් ඒ සිත හටගන්නවා. හැබැයි හටගත්තු සිත වහා නිරුද්ධ වෙනවා. එතකොට මේ හටගත්තු සිත වහා නිරුද්ධ වෙන්නට ඒ අදාළ හේතුව අහෝසි වෙන්නට ඕනේ නැහැ. ඒ හට ගැනීම මාත්‍රය නිසාම තමයි ඒ බිඳිය. ඒක තමයි ෂණ භංගුරත්වයේ හැටියට එහෙම නැත්නම් අර පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය හැටියට අපි හඳුනාගත යුත්තේ. එතකොට ඒ චිත්ත පරම්පරාව දැන් අපි හිතමු පුද්ගලයෙක් මනුෂ්‍ය ලෝකේ උපදින්නට අදාළ වෙච්ච යම් හේතුප්‍රත්‍ය ටිකක් තිබුණා නම් ආයුෂය, කර්මය ඊළඟට අවශේෂ ආහාර පාන ආදී ප්‍රත්‍ය තිබුණා නම් එතකොට ප්‍රධාන වශයෙන් මෙතන සත්වයා සංසාරයේ පවතින්නට කරුණු තුනක් ප්‍රධාන වෙනවා අවිද්‍යාව තෘෂ්ණා කර්ම. එතකොට අවිද්‍යාව අවසාන වෙන්නේ නැහැ. තෘෂ්ණාව අවසාන වෙන්නේ නැහැ. එහෙමනම් සත්වයාගේ උත්පත්ති කර්ම වේගය සහ ආයුෂ අවසන් වීමත් එක්කලා තමයි මරණයටපත් වෙන්නේ. අන්න එතකොට හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. අර ආශ සහ කර්ම ශක්තිය කියන හේතුන් නිසා නඩත්තු වෙච්ච රූප පරම්පරාව ඒ ආශය සහ කර්මය නැමැති හේතුන්ගේ අභාවයෙන් අභාවයටපත් එතකොට ඒ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන තැන දක්වන්නේ අර නාම රූප පරම්පරාවේ අභාවය ගැන. හැබැයි අර කර්මය සහ ආයුෂ කියන සාධක තිබියදීම හටගත් හටගත් රූප ධර්ම ඒ වෙලෙම නිරුද්ධ වෙනවා. ඒකට කර්මය අවසන් වෙන්න ඕනේ. ඒකට ආශ අවසන් වෙන්න ඕනේ. ඒක ඒ සිතේ ආශ අවසන් වෙනකොටම ඒ රූපයේ ආශ අවසන් රූපයේ ආශ තමයි චිත්තක්ෂණ 17ක්. උපරිම. එතකොට මේ චිත්තක්ෂණ 17 ඉවර වෙනකොට මේ රූප ධර්මය නිරුද්ධ වෙනවා. ඒකට සමස්ත රූප પરම්පරාවේ අවශ්‍ය අවසාන වෙන්න ඕනේ නැද්ද මේ කාලේ මිනිස්සයාගේ අවශ්‍ය හැටියට අපි ගත්තොත් මිනිස් මේ ලංකාවේ අවුරුදු 70ක් 72ක් පමණ. එතකොට ඒ කාලය ගත වෙලා තමයි සම්පූර්ණ මනුස්ස කය නැවති මේ රූප પરම්පරාව අහෝසි හැබැයි එක් රූපයක් අවුරුදු 70ක් පවතින්නේ නැහැ. ඒක චිත්තක්ෂණ 17ක් පමණයි පවතින්නේ. එතකොට චිත්තක්ෂණ 17 යනකොට කර්මය නැමැති සාධකයේ තවම තිබුණත් ඊළඟට රූප නඩත්තු කරන ආයු කාලය තව තිබුණත් ඒ රූපයට අදාළ අවසන් නිස්සේ නිරුද්ධ වෙනවා. සිතත් ඒ වගේ. සිත පවත්තන තෘෂ්ණාව නැමැති සාධකයේ තවම තියෙනවා. තිබුණා වුණාට සිතේ උත්පාද ප්‍රතිභංග වශයෙන් ඒ සිතේ ක්ෂණය ඉවර වෙනකොට ඒ සිත නිරුද්ධ වෙනවා. එතකොට අර සත්වයා මිනිස්සෙක් හැටියට උපදින්නට යම් කර්ම වේගයක් බලපෑවනම් ඒ කර්ම වේගය අහෝසි වෙනකන් ඒ චිත්ත පරම්පරාව ක්‍රියාත්මක. එතකොට අන්න ඒ වගේ දැන් අනිත්‍ය අපිට වඩා ප්‍රකටයි වගේ පෙනුනට අපිට හැමතිස්සෙම ප්‍රකට වෙන්නේ මේ පරම්පරාවේ වෙනස් වීම. ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල විශේෂයෙන් සංකත ලක්ෂණ සූත්‍රය දේශනා කරන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිපස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති සංස්කාරයන්ගේ ඉපදීමක් පෙනෙනවා බිඳීමක් පෙනෙනවා ඒ අතර වෙනස් වීමක් පෙනෙනවා. ඒතකොට ඒ අතර වෙනස් වීමක් කියලා කියන්නේ හටගත් නාම ධර්මයක් හෝ රූප ධර්මයක් තව එකක් බවට වෙනස් වෙන්නේ නැහැ. අපි උදාහරණ හැටියට මීට පෙරත් කතා කරලා තිනවා කඩදාසියකට ගිනි තිබ්බාම අලු බවට පරිවර්තනය වෙන්නේ නැහැ. එතන වෙන්නේ මොකද්ද? කඩදාසිය හැටියට පැවතිච්ච රූප කොටස් ඇති වෙලා ඒ විදිහෙම නිරුද්ධ වෙනවා. අලු කියලා කියන්නේ අමතරව එකතු වෙච්ච තේජෝ ශක්තිය උත්සන්න භාවය නිසා අලුතෙන් හටගන්නා රූප කොටස මුලින් රූප කොටස වලට වඩා වෙනස් විදිහෙන් හටගන්නවා. මුලින් කඩදාසියක් වගේ පෙනිච්ච එක පසු අපට අලු ගොඩක් වගේ පෙනෙන්නට ගන්නවා. එතකොට කඩදාසියේ තිබිච්ච රූප කොටස අලු බවට පරිවර්තනය වුණා නෙමෙයි. එතකොට අපිට භෞතික විද්‍යාවේදී ඒ විදිහේ සංකල්පයක් අපිට කියන්නට පුළුවන්. නමුත් පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම එහෙම රූපවල පරිවර්තනයක් නැහැ. හටගෙන නිරුද්ධ වීමක් පමණයි තියෙන්නේ. එක් රූපයක් තව රූපයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. පඨවි ධාතුව ආපෝ ධාතුව බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ආපෝ ධාතුව වායෝ ධාතුව බවට පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් අපි ජලය උණුසුම් කරන්න කරන්න අපට පේනවා ජලය වාෂ්ප වෙනවා. ඒතර ජලය වාෂ්ප වෙනවා කියලා කියන්නේ මේ ජලය වාෂ්ප බවට පරිවර්තනය වෙනවා කියලා තමයි අපට සම්මුතියේදී උගන්වන්නේ. හැබැයි පරමාර්ථමය වශයෙන් ගත්තාම ආපෝ ධාතුව වායෝ ධාතුව බවට පරිවර්තනය වෙන්නේ නැහැ. වායෝ ධාතුව කියන්නේ වෙනම ධාතුවක්, ආපෝ ධාතුව කියන්නේ වෙනම ධාතුවක්. එතකොට දැන් අර ආපෝ ධාතුව වායෝ ධාතුව බවට පරිවර්තනය වෙනවා කියලා අපිට පේන්නේ මොකක්ද? මෙතන ආපෝ ධාතුව හැටියට පවතින්නේ එතනට අදාළ යම්කිසි උණුසුම් මට්ටමක් රඳාපවතින. ඒ උෂ්ණත්වය වැඩි කරපු ගම අර ආපෝ බහුල රූප කලාප ඇති කිරීමට සමත් වෙන්න ඊට පස්සේ වායෝ ධාතුව බහුල රූප කොටස් තමයි ජනිත කරන්නේ. එතකොට කොතනකවත් එක් රූපයක් විතරක් පවතින්නේ නැහැනේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා අනිවාර්යෙන් එකටමයි පවතින්නේ. හැබැයි එහෙම එකට පැවතුනාට මේවා සම්මිශ්‍රණය වෙනස් වෙන්න පුළුවන්. පඨවි එකයි, ආපෝ එකයි, තේජෝ එකයි, වායෝ එකයිද? එහෙම නැත්නම් පඨවි එකයි, ආපෝ දෙකයි, තේජෝ දෙකයි, වායෝ දෙකයිද? එහෙම නැත්නම් පඨවි එකයි, ආපෝ එකයි, තේජෝ එකයි, වායෝ පහක් බැගින්ද? අන්න ඒ විදිහට සම්මිශ්‍රණය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ සම්මිශ්‍රණය වෙනස් වෙන්නේ කුමක් නිසාද? අර තේජෝ ශක්තිය උත්සන්න භාවය නිසා. එහෙම නැතු අර මුලින් හටගත්තු ආපෝ ධාතුව වායෝ ධාතුව බවට පරිවර්තනය වෙන්නේ නැහැ කොහොමවත්. ආපෝ ධාතුවක් ඇති වුණා නම් ඒ ආපෝ ධාතුව හැටියටම නිරුද්ධ වෙනවා. වායෝ ධාතුව හටගත්තා නම් ඒ වායෝ ධාතුව හැටියටම නිරුද්ධ වෙනවා. එහෙමනම් අපිට තිතස් අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා මේ හටගත් දෙහි වෙනස් වීමක්, දි รา පත් වීමක්, පරිවර්තනය වීමක්, ජලය වාෂ්ප බවට පත් වීමක් ඊළඟට තද දේවල් කුණු වෙලා ඒවා දියාරු වෙලා යන ගතියක්. ඊළඟට දියාරුවට තියෙන ඒවා අපි හිතමු දැන් ආප්පයක් පුච්චන්න වගේ දියාරු පිටි ටිකක් දාලා ලිපේ තිබ්බහම ඒක ශක්තිමත් වෙලා ඝන වෙනවා. ඒතර දියාරු දෙයක් ඝන වීමක්, ඝන දෙයක් දියාරු දීමක්, දියාරු උණු දෙයක් වාෂ්ප වීම වාෂ්ප උණු දෙයක් යලි ඝනීභවණය වීම මෙහෙම අපට විපරිණාමයක් පෙනෙනවා පරිවර්තනයක් පෙනෙනවා. තිතස්ස අඤ්‍යතත්තම් මේ පවතින දේවල් වල යම් යම් වෙනස්කම් අපට පෙනෙනවා. ඒ වෙනස්කම් පෙනීමත් අනිත්‍යෙහි එක්තරා ස්වરૂපයක් තමයි. හැබැයි අපට ප්‍රකට වෙන්නේ ප්‍රඥප්තිමය වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අනිත්‍ය ධර්මයක් විනා එහෙම නැත්නම් රූප පරම්පරාවේ වෙනස්කමක් විනා රූපේහි අනිත්‍ය ලක්ෂණය නොවේ. එතකොට අන්න එහෙම ගත්තන් පස්සේ අපිට ප්‍රකට වූ අනිත්‍ය ලක්ෂණ ඉන්ද්‍රියන්ට ගෝචර වූ අනිත්‍ය ලක්ෂණ එකක් ඒක ඇතුලේ තියෙන අර රූප පරමාර්ථයන්ගේ අනිත්‍ය ලක්ෂණය තව එකක්. එතකොට අපි ප්‍රඥප්තිය එහෙම නැත්නම් අර પરම්පරාවේ අනිත්‍ය ලක්ෂණය විතරක් නම් අපි තේරුම් අරගෙන තියෙන්නේ අපිට යම් යම් වැරදි වැටහීම් ඇති වෙනවා කොමක් නිසාද අර වෙනස් වෙන සාධක අඩු කරගත්තාම අපිට මේක හොඳ මට්ටමින් තියාගන්නට පුළුවන් ශක්තිමත්ව තියාගන්නට පුළුවන් වගේ අදහසක් එනවා අපි මීට පෙර උදාහරණයක් ඇටියට සිහිපත් කළා උදේ කඩලා තියපු මල් ටික හවස් වෙනකොට පරවිලා යනවා නම් අපි කල්පනා කරනවා කඩදාසි මලක් හදලා තියෙනවා ඉටි මලක් හදලා තියෙනවා එහෙම නැත්නම් රෙදි වලින් මලක් හදලා තියෙනවා ප්ලාස්ටික් මල් ටිකක් ගෙනත් තියෙනවා එතකොට පර වෙන්නේ නැහැ සුවඳ ඕනනම් තව සුවඳ වර්ගයකට ඒකට ඉහිනවා ආලේප කරනවා. එතකොට දැන් සුවඳක් තියෙනවා වර්ණයක් තියෙනවා දැන් පර වෙන්නේ නැහැ. දැන් පර දැන් අපි මේ ඉටි වලින් හදපුවාම මැටි වලින් හදපුවාම රෙදි වලින් හදපුවාම ලෝහ වලින් හදපුවාම මේක විනාශ වෙන්නේ නැහැ වගේ එක්තරා වැරදි වැටහීමක් අපට එනවා. ඇයි ඒ වැරදි වැටහීම එන්නේ? මේ ලෝහය උනත්, මැටි උනත්, ඉටි උනත් මෙහි පවතින රූප කොටස ශනයක් ශනයක් පාසා බිඳෙනවා කියන අවබෝධය එන්න නම් අර પરම්පරාවේ විපරිණාමයේ ඉන්ද්‍රයන්ට ගෝචර වූ විපරිණාමය අර සංස්කාර සමූහයක වෙනස් වීම කියන එකෙන් ඔබට ගිහිල්ලා අපි පරමාර්ථ ධර්මයේහි අනිත්‍ය ලක්ෂණය හඳුනාගත යුතු වෙනවා අන්න ඒ වගේ අපිට මේවා බොහොම පහසුවෙන් වැටහෙන දේවල් වගේ මතු පිටින් පෙනුනට ගැඹුරට ගැඹුරට ගිහින් බලනකොට තමයි කොයිතරම් සූක්ෂමව අපට අපේ ප්‍රඥාව විහිදවන්නට වෙනවද මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ සංස්කාරයන්ගෙන් මිදෙන්නට මොකද ඒ සංස්කාරයන්ගෙන් මිදෙන්නට අර ප්‍රඥප්තිමය වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයෙන් වටහාගෙන මේක කරන්න පුළුවන් නම් අපි නිතරම සිහිපත් කරන දෙයක් තමයි තිරිසන් සතුන්ටත් එහෙමනම් මේක කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒ තිරිසන් සතාටත් ඒ ඉන්ද්‍රිය ගෝචර ප්‍රමාණයෙන් ඒවා දැනෙනවා. එතකොට තිරිසන් සතාටත් යමක් වෙනස් වෙන ආකාරය ඒ සතාටත් නේත්‍රයෙන් පෙනෙනවා. ඊළඟට ඒ සතාටත් කයේ යම් යම් වෙනස්කම් ඇති වෙන ඒවා සිතට දැනෙනවා. මනසේ ඇති වෙන වෙනස්කම් ඒ ඒ සතාට කොහොමද වෙන්නේ කියලා තේරුම් නැති වුණාට දුක, පීඩාව සතුට සතුට තිබිලා ඊට පස්සේ දුකක් මතුවෙනවා දුක තිබිලා අපහු සතුට මතුවෙනවා මේවා ඒ සතටක් දැනෙනවා එතකොට කායික වශයෙන් මානසික වශයෙන් මේ ඉන්ද්‍රියන්ට දැනෙන ස්වභාවය ඒක ඉන්ද්‍රිය ගෝචර වූ ලෝක ලෝකය තුල සාමාන්‍ය දැනීම. එතකොට ඒ ඒ සාමාන්‍ය දැනීමෙන් ඔබට ගිහිල්ලා මේ සංස්කාර ධර්මයන්ගේ පරමාර්ථ ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ අපි හඳුනා ගන්නා තරමට තමයි මේ සංස්කාරයන් පිළිබඳව තියෙන වැරදි වැටහීම් වලින් සිත නිදහස් කරගෙන ඉන්න ඔබට යන්න අපට පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසයි චතුරාර්ය සත්‍ය කියලා ගත්තාම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා අපිට මූලික වැටහීමක් අපි කාටත් තියෙනවා බලදහම් අහන අයට. හැබැයි ඒවාෙහි අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නකොට තමයි ඒ දුක්ඛ කියලා කියන්නේ ඇයිද? අපිට සමුදය කියලා කියන්නේ ඇයිද? නිරෝධ කියලා කියන්නේ ඇයිද? ඊළඟට මාර්ග කියලා කියන්නේ ඇයිද? එතකොට ඒව අපට හරියට ග්‍රහණය වෙන්නට ගන්න, වැටහෙන්නට ගන්න ඒවාෙහි අනන්‍ය ගති ලක්ෂණ පිළිබඳව කතා බහ කළොත් පමණයි. එතකොට දුක්ඛාර සත්‍ය පිළිබඳව අනන්‍ය වූ ලක්ෂණ හතරක් කතා කරනවා සංකත විපරිණාම පීලන සන්තාන. එතකොට මේක අපි නිතර දේශනාවලදී පැහැදිලි කරනවා. දැන් මේකෙදිත් අපිට ප්‍රකට දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා අප්‍රකට ලක්ෂණ ටිකක් තියෙනවා මොනවද ප්‍රකට ලක්ෂණ වෙන්නේ අර પરම්පරාවන්ගේ ඇති වෙන මේ කියපු ගති ලක්ෂණ සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව එතකොට પરම්පරාවක් හැටියට ගත්තාම අපිට සංකත ලක්ෂණය දැනෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න අද දහවල් දානේ ගත්තා, ආහාර ගත්තා. දැන් හෙට වෙනකොට ආපහු බඩගිනිනවා. එතකොට ඇයි මේ එක රූපයක වෙනසක් නෙමෙයි මේ රූප පරම්පරාවෙහි ක්ෂය වීමක් අපිට දැනෙන්නේ. ආයෙ හෙට කෑම කන්න ඕන. අනිද්දාට ආයෙත් කන්නට ඕන. එතකොට උදේට කන්න ඕන, දවල්ට කන්න ඕන, රැයට කන්න ඕන. ඇයි මේ අර හේතු ප්‍රත්‍යයෙන් මේ ධර්ම හට ගන්න නිසා ඒවා නඩත්තු කරන්නේ. එතකොට මේ කබලින්කාර ආහාර එහෙම ඊළඟට සිත නඩත්තු වෙන්නට විඥානාහාර පස්සාහාර සහ මනෝ සංචේතනහාර. එතකොට මේවෙන් තමයි සිත නඩත්තු වෙන්නේ. එතකොට ඒ සිතට අවශ්‍ය ස්පර්ශයන් තිබුණ නැත්නම් අරමුණු පිළිබඳ ස්පර්ශය තිබුණ නැත්නම් විඥාණයන් ඇති උනේ නැත්නම් ඊළඟට මනෝ සංචේතන හැටියට කුසල කුසල කර්ම ගොඩ නැගුණ නැත්නම් මේ මේ සිතට පවතින්න බෑ නඩත්තු වෙන්න බෑ. එතකොට දැන් අපට පෙනෙනවා මේ પરම්පරාව නඩත්තු කරන්නට අදාළ යම් හේතු ප්‍රත්‍යයන් අවශ්‍යයි කියන බව අපිට ඒක යම් ප්‍රමාණයකට පැහැදිලි කරගන්නට පුළුවන්. ආහාරය නැතුව කය නඩත්තු කරන්න බෑ. ඒ නිසා ආහාරය ඕන. ආහාරයෙන් තමයි කය නැවත නැවත නඩත්තු කරන්නේ. ඒ ආහාරය නැමැති ප්‍රත්‍යයෙන් තමයි මේක පෝෂණය කරන්නේ. ඒක සාමාන්‍ය පුද්ගලයාට උනත් වැටහෙනවා. හැබැයි එක් සංස්කාර ධර්මයක් ගත්තා, එක් නාම ධර්මයක්, එක් රූප ධර්මයක් ගත්තාම ඒ තුල තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. එතකොට ඒ ලක්ෂණය හරියට දැක්කොත් තමයි අපිට මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන කාරණය හරියට වටහා ගන්නට පුළුවන්. මොකද අර සමස්තය තේරුම් ගත්තන් පස්සේ ඊට පස්සේ අපි අර අනිත්‍ය වූ ධර්මයන් නිත්‍ය සංඥාවෙන් වෙනස් කරගන්න උත්සාහ කරනවා වගේ අපි මේ දුක්ඛය කියලා කියන්නේ මේ කයට දැනෙන දේ, ඉන්ද්‍රියන්ට දැනෙන දේ, කියන මට්ටමින් ගත්තහම ඉන්ද්‍රයන්ට ඒ පීඩාව නොදැනෙන විදිහෙන් මේවා පවත්වා ගන්නට උත්සාහ කරනවා. බඩගින්න නොදැනෙන විදිහට. එහෙම නැත්නම් ගොඩක් ආහාර ගන්න නැතුව වෙනත් වෙනත් පෝෂ්‍ය පදාර්ථ වලින් සුළු දෙයකින් මේක නඩත්තු කරන්න පුළුවන් විදිහ. එහෙමත් නැත්නම් මනුෂ්‍ය ලෝකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දිව්‍ය ලෝකෙට ගියොත් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. හිතනකොටම දිව්‍ය භෝජනේ ලැබෙනවා. එතකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ. මෙහි තමයි මේ නඩත්තු කරන්නේ. බ්‍රහ්ම ලෝකෙට ගියන් පස්සේ එච්චරවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කය නැති සිත පමණක් ඇති බ්‍රහ්ම ලෝකයකට. ඒ කියන්නේ අරූප තලයකට ගියන් පස්සේ කොහොමවත් මේ කය නඩත්තු කිරීමේ ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම අපේ මනසට විකල්ප එන්නට ගන්න. ඇයි මේ විකල්පෙන්නට ගන්න මේ රූප પરම්පරාව නඩත්තු කිරීම ආහාර ගැනීම මේවා තමයි මේ සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නඩත්තු කරනවා කියලා කියන්නේ මෙන්න මේ ටිකයි කියලා විතරනම් අපි වටහා ගන්න. ඒකත් දුක්ඛෙහි ස්වභාවය තමයි ඒක ප්‍රකට දුක්ඛය. හැබැයි ප්‍රකට දුක්ඛය විතරක් අපි වටහා ගන්නකොට අපි විකල්ප හොයන්න පටන් ගන්නවා. ඇයි ආ දැන් මේ මනුස්ස ලෝකේ මේක නඩත්තු කරන්න ගියාම තමයි මේ අමාරුව තියෙන්නේ. නැවත නැවත හම්බ කරන්න ගියාම තමයි අමාරුව තියෙන්නේ. ඒ නිසා සල්ලි ටිකක් හොයලා පොතේ දාගන්න. එතකොට ඒකෙන් එන පොලියෙන් නඩත්තු වෙන. එතකොට හැමදාම හම්බ කරන්න ඕනේ නැහැ. දැන් ඔන්න අපි විකල්පයක් හොයන්නේ. ඊට පස්සේ සම්පූර්ණ කය නිරෝගීව තියාගන්න පුළුවන් විදිහේ මොකක් හරි උපාය මාර්ගයක් හොයාගන්නට. දැන් එහෙම එහෙම එක එක ක්‍රම හොයනවා. මේක මේ මේ මනුෂ්‍ය ලෝකේ මේක කරලා ඉවරයක් කරන්න කරන්න බෑ කියලා හිතනකොට දිව්‍ය ලෝකේ යන්නට ප්‍රාර්ථනා කරගෙන හොඳ කුසල් කරනවා. එතකොට අවුරුදු ලක්ෂ ගණනක් ආයු ඇති දේවාත්මයකට ගියන් පස්සේ මේ මොන පීඩාවක්වත් නැහැ කියලා දෙව්ලොව යන්නට ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ එතනත් පීඩාකාරී කියලා දැම්මොත් බ්‍රහ්ම ලෝකයට. එතනත් පීඩාකාරී කියලා දැම්මොත් අර විදිහට අරූප ලෝකයට යන. අරූප ලෝකයට ගියත් හිතේ පීඩාව තියෙනවා කියලා දැනගත්තන් පස්සේ අසඤ්ඤතලයට යන. දීචිත්තං කියලා මේ සිතට නිඳා වේවා කියලා සිත ප්‍රතික්ෂේප කළා සිත නැති තැනකට යන. එතකොට මේ එක එක එක එක ක්‍රමවලින් අපිට විකල්ප හොයන මට්ටමකට අපි යන්නේ ඉන්ද්‍රිය ගෝචර වූ දුක්ඛය පමණක් හඳුනා ගත්තොත් තමයි මේ පටලැවිල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ එක් සංස්කාර ධර්මයක් හෝ යම් තැනක තියෙනවා ඒ සංස්කාර ධර්මය තුලත් මේ කියන දුක්ඛ ලක්ෂණ ප්‍රකට වෙනවා. සංකත විපරිණාම පීලන සන්තාප කියන සියලුම දුක්ඛ ලක්ෂණ එක් සංස්කාර ධර්මයක් ගත්තත් ඒකෙත් තියනවා කියලා හරියට වැටහුනොත් තමයි මේ සංස්කාර ධර්ම එකක් හෝ එක් රූපයක් එක් පටවි ධාතුවක් එක් ආපෝ ධාතුවක් එක් සිතක් එක් චෛතසිකයක් මොනවා හරි තියනවනම් ඒ හැමතැනකම මේ දුක්ඛය තියෙනවායි කියන එක වැටහෙන්නේ අර පරමාර්ථ ධර්ම වශයෙන් ඒවාහි මේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න. එතකොට සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව. විපරිණාම කියලා කිව්වේ අහෝසි වෙන බිඳෙන ගතිය. ඊළඟට පීලන කියලා කිව්වේ පෙළෙන පීඩාවටපත් වෙන ගතිය. සන්තාප කියලා කිව්වේ දැවෙන තැවෙන ගතිය. දැන් මේ සියල්ලක්ම අපට ඉන්ද්‍රිය ගෝචරවත් දැනෙනවා. ඒ කියන්නේ සංකත බව අපට දැනෙන විදිහ තමයි අර කෑම ටිකක් කෑවෙන් පස්සේ ආය පහෝදාට බඩ ගිනියනවා නැවත නැවත කෑම කන. අන්න සංකත ලක්ෂණ. රෝගයක් සුව කරගත්තාම ආය ආය වෛරස විස බීජනකොට ආය ආය අපි රෝගී වෙනවා. නැවත නැවත නිරෝගී වෙන්නට ප්‍රතිකාර කරන්න. නැවත නැවත ව්‍යායාම කරන්න ඕන. නැවත නැවත කය නඩත්තු කරන්න ඕන. සතප්පන්නට ඕන. තෙල් බෙහෙත් ගන්නට ඕන. නාවන්නට ඕන. පිරිසිදු කරන්නට ඕන. ආස්වාස ප්‍රස්වාස කරන්නට ඕන. ඉරියව් පවත්වන්නට ඕන. ඇයි මේ මේ මේවෙන් තමයි නඩත්තු වෙන්නේ. ඒ ඒ ටික නැති වුණොත් මේක පවත්වන්නට බෑ. දැන් ඒ ටික හරි තේරුම් ගන්න පුළුවන්කම ලොකු දෙයක්. මොකද සාමාන්‍ය ලෝකයා එහෙමවත් හිතන්නේ නැහැ. එතකොට ඒ ටික තේරුම් ගන්න පුළුවන් බව යම් ප්‍රමාණයක අපේ ප්‍රඥාවේ බුද්ධියේ වර්ධනය හැබැයි එපමණකින් මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ තනත්තා මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වෙන්නට උත්සාහ කරන. මොකද නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ අපි මුලින් මුල් අවස්ථාවලත් සිහිපත් කළා නිවන් දකින්නවා කියලා කියන්නේ ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. ඇත්තටම ස්කන්ධ පරිණිරවාණයයි කළ යුත්තේ. මොකද දැන් අපිට ඉන්ද්‍රිය ගෝචර වූ දුක්ඛය දැනෙන තාක්කල් අපිට හිතෙන්නේ මේ තියෙන පංචස්කන්ධය හොඳින් තියාගන්නට මේකට එන පීඩා ටික නවත්ත ගන්නයි ඕනේ කියලා. හැබැයි මේ හැම සංස්කාර ධර්මයකම මේ දුක්ඛ ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා කියලා වැටහුණාන් පස්සේ තමයි අපිට තේරෙන්න ගන්නෙ ඒ පිටින් එන ප්‍රශ්නයක් විතර මේ මම කියලා මේ පංචස්කන්ධය කියලා මේ පියාගෙන ඉන්න තැන මේ හැම එකක්මත් සංකත ධර්ම විපරිණාම ධර්ම පීලන ධර්ම ਸੰతాප ධර්ම මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අල්ප මාත්‍ර වූ ශේෂයක් හරි ඉතිරි වෙනවා නම් ඒ හැම තැනකම දුක්ඛයමයි පවතින්නේ කියලා වැටහුනොත් තමයි ඒතනත්තා පංචස්කන්ධයෙන් මිදීම සඳහා උත්සාහ කරන්නේ. එතකන් උත්සාහ කරන්නේ තියෙන පංචස්කන්ධය තියාගෙන මේකට පිටින් එන පීඩා අඩු කරගන්න. ඒ පීඩා අඩු කර ගැනීමේ උපාය මාර්ග තමයි හොයන්නේ. ඒ කුමක් නිසාද? අර ප්‍රකට දුක්ඛය විතරයි දැකලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම පරම්පරාව තුල ඇතිවෙන පීඩණය, ਸੰతాපේ ඒවා විතරයි දැකලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපිට පීලන ਸੰతాප දෙක ගත්තහම පීඩාව සහ ਸੰతాපය. එතකොට කයට දැනෙන පීඩාව, හිතට දැනෙන පීඩාව අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට කයට දැනෙන පීඩාව කියලා කියන්නේ අර පඨවි ආපෝ තේජෝ ආයෝ ආදීෙහි යම් යම් විකෘතිතාවය. එතකොට මේ විකෘතිතාවය සිද්ධ වුනහම තමයි මේ පීඩාව අපට විඥාණයට දැනෙන්නේ. සිතට දැනෙන්නේ. කාය දුක්ඛ සහගත කාය විඥානයේ හැටියට දැනෙන්නේ. එතකොට ඒ ඒ විකෘතිය ඇති නොවි තියාගන්න පුළුවන් නම් අර එහෙම පීඩාවක් නැහැ. අන්න එහෙම අපිට හිතෙන්න ගන්න. හැබැයි මේක විකෘති වුණත් ප්‍රකෘතිමත්ව තිබුණත් ඒ ප්‍රකෘතිමත්ව නිරෝගී තියෙන තියෙන රූප කලාපත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා වහා බිඳී යනවා ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් එයම පෙළීමටපත් වෙනවා ඒක අපේ විඥාණයට දැනුණත් නැතත් එයම පෙළීමටපත් වෙනවා ඊළඟට ਸੰతాප කියලා කියන්නේ එයම දැවීමටපත් වෙනවා හටගෙන නිරුද්ධ වෙනකොට ඒ හට ගැනීම සහ නිරුද්ධ වීම කියන කාරණයෙන් එයම දැවිලා යනවා එයද පීඩාවටපත් වෙනවා. ඇතිවෙච්ච දෙයක් නැති වෙනකොට ඒක පීඩණයකට ලක් වෙනවා. ඇතිවෙච්ච දෙයක් නැති වෙනකොට ඒක දැවී යාමකට ලක් වෙනවා. එතකොට මෙන්න මේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යද නිච්ඡම් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ දුකයි. ඇයි අනිත්‍ය නම් දුකයි කියලා කියන්නේ? ඒ හටගත්තු දේ බිඳී යන බවම තමයි එහි පීඩාව, එහි ਸੰతాපය ඇති කරන්නේ. එතකොට අර රූප પરම්පරාවක සිත් પરම්පරාවක ඇති වෙන ගති ලක්ෂණ සිතට දැනෙන එකත් පීඩාව තමයි. ඒකත් ਸੰతాපය තමයි. හැබැයි එහෙම පීඩාවක් නොදැනුණා වුණත් සුවදායක තත්ත්වයක් දැනුණා වුණත් ප්‍රණීත තත්ත්වයක් දැනුණා වුණත් සොම්නස්සහගත තත්ත්වයක් දැනුණා ඒ සෝමනස්ස කියන වේදනාවේ ඒ සෝමනස්ස ලක්ෂණය වේදනාව එක්තරා ප්‍රභේදයක්නේ. සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන්නේ වේදනාවෙහිම ප්‍රභේද. එතකොට මේ වේදනා ප්‍රභේදයෙන් යුක්ත සෝමනස්ස ස්වરૂපයෙන් යුක්ත වේදනාව. වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්ම. එතකොට මේ මේ චෛතසික ධර්මයේ වේදනා නැමැති චෛතසික ධර්මය දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වුණත් සුඛ ලක්ෂණ වලින් යුක්ත වුණත් දෝමනස්ස ලක්ෂණ වලින් යුක්ත වුණත් සෝමනස්ස ලක්ෂණ වලින් යුක්ත වුණත් උපේක්ෂා ලක්ෂණ වලින් යුක්ත වුණත් ඒ වේදනාව කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ චෛතසික ධර්මයක්. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ චෛතසික ධර්මයේ වහා බිඳී යන හටගත් සැනින්. ඒ වහා බිඳී යනකොට හටගත් දේ බිඳෙනකොට එයම පීඩාවටපත් වෙනවා. හටගත් දේ බිඳෙනකොට එයම දැවී යනවා. එහෙමනම් ඒ වේදනා කියන චෛතසිකය ඒක සුඛ ලක්ෂණයෙන් යුක්ත වුණා දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වුණා සෝමනස්ස ලක්ෂණයෙන් යුක්ත වුණා දෝමනස්ස ලක්ෂණයෙන් යුක්ත වුණා උපේක්ඛා ලක්ෂණයෙන් යුක්ත වුණා ලක්ෂණය කුමක් වුණත් ඒ සෑම ලක්ෂණයකින්ම යුක්ත වේදනා චෛතසිකය තුළ මේ දුක්ඛ ලක්ෂණ හතර ප්‍රකට වෙනවා. අන්න එහෙම තේරුම් ගන්න පුළුවන් වෙනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ එහෙමනම් මේ සුඛ වේදනාව කියන එක ඉන්ද්‍රයන්ට ප්‍රියජනක දෙයක් වුණාට එතනත් මේ විඳින්නේ කුමක්ද දුක්ඛයමයි කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යංකින්චි වේදිතං සම්බන්තං දුක්ඛස්මින්ති වදා. යමක් විඳිනවා නම් යමක් විඳ යුතු හැටියට ලෝකේ පවතිනවා නම් ඒ සියල්ලක්ම දුකෙහිම පවතින දේවල් කියලා දේශනා කරනවා. යංකින්ච වේදිතං කියලා කියන්නේ දුක්ඛ වේදනාව විතරක් නෙමෙයිනේ. දුක්ඛ වේදනාවත් වේදිත, සුඛ වේදනාවත් වේදිත, සෝමනස්සයත් වේදිත, දෝමනස්සයත් වේදිත, උපේක්ඛාවත් වේදිත. මේ හැම හැම දෙයක්ම යම් විඳිනයම. ඒතර යංකින්ච වේදිත සම්බන්තං දුක්ඛස්මෙන්. ඒ සියල්ලම දුකෙහිමයි පවතින්නේ. ඇයි දුක්ඛ වේදනාව නිසා නෙමෙයි මේ කියන ගති ලක්ෂණ ටිකෙහි පවතින නිසා. එතකොට අන්නේ විදිහට මේ පරමාර්ථ ධර්මයන්හි මේ ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙන හැටි හඳුනා ගන්නකොට තමයි අපට දුක්ඛයේ අනන්‍ය ලක්ෂණ දුක්ඛ කියලා කියන්නේ ඇයි මෙන්න මේ අනන්‍ය ලක්ෂණ තියෙන නිසා. එතකොට ඒ අනන්‍ය ලක්ෂණ යම් තැනක ප්‍රකට වෙනවා නම් එය දුක්ඛ ධර්මයක්. ඇයි ඒ දුකට අනන්‍ය ලක්ෂණයි තියෙන්නේ. සත්පුරුෂයාට අනන්‍ය ලක්ෂණ යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් අම්මා වුණත් තාත්තා වුණත් දරුවා වුණත් සේවකයා වුණත් ඒ සත්පුරුෂයෙක්. ඇයි ඒ සත්පුරුෂ ලක්ෂණ ප්‍රකට වෙනවා. අසත්පුරුෂ ලක්ෂණ ප්‍රකට වෙනවා නම් ඒ ගිහියා වුණත් පැවිද්දා වුණත් අම්මා වුණත් තාත්තා වුණත් බිරිඳ වුණත් සැමියා වුණත් දරුවා වුණත් සේවකයා වුණත් ඒ අසත්පුරුෂයෙක් අම්මා බව වෙනම එකක්, තාත්තා බව වෙනම එකක්, බිරිඳ සැමියා බව වෙනම එකක්, දරුවා බව වෙනම එකක්. ඒ ඥාති සම්බන්ධය වෙනම කාරණයක්. හැබැයි අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත නම් ඒ අසත්පුරුෂය කියා හඳුනා ගන්නට සිද්ධ වෙනවා. වගේ අපිට මේවා දැනෙන්නේ සුවදායක විදිහටද දුක්ඛදායක විදිහටද සෝමනස්සවද දෝමනස්සවද මම ඒකට කැමතිද නැද්ද ඒක වෙනම කතාවක්. ඒක මේ ඉන්ද්‍රියන් පිළිබඳ කාරණයක්. ඒක අපේ තෘෂ්ණාව පිළිබඳ කාරණා. හැබැයි මේ ලක්ෂණ මොකක් හරි දෙයක තියෙනවනම් ඒකට කියන්නේ දුක්ඛ කියලා. ඉතින් අන්න ඒ විදිහට අපට මේ පරමාර්ථ ධර්මයන්හි දුක්ඛ ලක්ෂණය තේරුම් ගන්නට පුළුවන් වෙනකොට තමයි අර සබ්බේ සංඛාරා දුක්ඛා කියන තැන අපට වඩාම ප්‍රකටව දැනෙන්න ගන්න, පෙනෙන්න ගන්න, වැටහෙන්න ගන්න. ඉතින් අන්න ඒ නිසයි අපේ මේ අනන්‍ය ලක්ෂණ මනමින් හඳුනාගත යුතුයි. එතකොට දුක්ඛය හඳුනා ගන්නට දුක්ඛයට ආවේනික වූ අනන්‍ය ලක්ෂණ කියන්නේ අන්‍ය කර්ම වලට සමාන නැති අන්‍ය දේවල් වලට සාධාරණ නැති දුකටම ආවේනික වෙච්ච ගති ලක්ෂණ හතරක් තියෙනවා ඒ තමයි සංකත විපරිණාම පීලන සන්තාප ඒ ලක්ෂණ යම් තැනක තියෙනවා නම් ඒක අපිට දැනෙන්නේ කොහොම වුණත් අපේ සම්මුතිය මොකක් වුණත් ඒකට කියන්නේ දුක්ඛ ධර්ම කියලා. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. සමුදය කියලා කිව්වහම අපි දන්නවා කොමත්ද දුක්ඛ සමුදය? තෘෂ්ණාවයි. ඒතර තෘෂ්ණාව දුක්ඛ සමුදයයි කියලා ඇයි අපි කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා. සහ අපටත් යම් ප්‍රමාණයකින් වැටහෙනවා තණ්හා මතුවෙන් පස්සේ ඒකෙන් මනසට පීඩාවක් ඇති වෙනවා කියන. එතකොට ඒ අපි මතු පිටින් හඳුනා ගන්නා ස්වභාවය. එතකොට මේ මතු පිටින් දැනෙන ස්වභාවයත් අපට අවශ්‍යයි. ඒකෙන් තමයි අපි ප්‍රවේශයක් ලබන්නේ. හැබැයි තව ටිකක් අපි ගැඹුරට යනකොට ඒ තණ්හාව නැමැති චෛතසික ධර්මයට ආවේනික වූ ගති ලක්ෂණ හතරක් තියෙනවා. ඒ ගති ලක්ෂණ හතර නිසයි මේක samudaya samudaya කියලා කියන්නේ හටගන්වන යමක් ගොඩනගන නිර්මාණය කරන මූල කාරණේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ගති ලක්ෂණ හතරක් නිසා මොනවද ඒ ගති ලක්ෂණ හතර ආයෝහන නිදාන සංයෝග පලිබෝ කියන මේ කාරණා හතර. එතකොට මේ කාරණා හතර යම් තැනක තියෙනවා නම් ඒක samudaya ධර්මයක්. ඒ කියන්නේ ගොඩනගන්නා වූ දෙයක්. දුක උපදවන්නා වූ දෙයක් කියලා හඳුනා ගන්නට පුළුවන්. එතකොට මොනවද ඒ ගති ලක්ෂණ හතර? පළවෙනි එක තමයි ආයෝහන ලක්ෂණය. ආයෝහන ලක්ෂණය කියලා කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක නැවත නැවත රැස් කරන, උපද්දවන, නිර්මාණය කරන, පහල කරන ගතිය. එතකොට දැන් අපි හඳුනාගත්තා පංචස්කන්ධය දුකයි. ඇයි දුක වෙන්නේ? ඒ පංචස්කන්ධයේ තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සෑම ධර්මයක්ම සංකතයි. විපරිණාමයි. පීලන, ਸੰతాප මේ ලක්ෂණ වලින් යුක්තයි. ඒවෙන් විනිර්මුක්ත නැහැ. ඒ නිසා පංචස්කන්ධ හැටියට හඳුනාගන්නේ නාම ධර්ම සහ රූප ධර්ම. පංචස්කන්ධය කියවහම රූපස්කන්ධය සහ වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ චිත්තචෛතසික. රූපස්කන්ධය කියන්නේ රූප. එතකොට චිත්තචෛතසික දෙකම එකතු කළාම නාමස්කන්ධය අනිත් කොටස රූපස්කන්ධය. එතකොට මේ නාමස්කන්ධය සහ රූපස්කන්ධය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම සංකත ධර්ම එනිසා අර දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වූ මේ සංකත ධර්ම නැවත නැවත උපද්දවනවා නම් යම් කිසි දෙයකින් අන්න ඒකට කියනවා සමුදය එතකොට මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වූ මේ සංකත ධර්ම යලි යලි උපද්දවන්න හේතු වෙනවා මේ තණ්හාව නැමැති ගුණය. ඒ චෛතසික ධර්ම. එතකොට ඒ තණ්හාවෙන් කොහොමද නැවත නැවත මේ පංචස්කන්ධය උපද්දවන්නේ? ඒ තනත්තා මරණයටපත් වෙනකොටම භව තණ්හාව විසින් යලිත් පංචස්කන්ධයක් උපද්දවනවා. ඒතර භව තණ්හාව තිබුණු පමණට පංචස්කන්ධයක් උපද්දවන්නට බෑ. ඒකට කර්ම වේගයත් හේතු වෙන්නට ඕන. කර්ම තමයි මේ පංචස්කන්ධය හෝ එක් ස්කන්ධයක් හෝ ස්කන්ධ හතරක් හෝ නිර්මාණය වෙනවද කියන එක තීරණය පංචස්කන්ධයම කියලා කතාව එන්නේ කාම ලෝකයේ සහ රූප ලෝකේ. ඊළඟට ස්කන්ධ හතරක් වෙන්නේ අරූප ලෝකේ. අරූප ලෝකේ රූප ස්කන්ධය නැහැ අනිත් ස්කන්ධ හතර විතරයි. ඊළඟට එක් ස්කන්ධයක් වෙන්නේ රූප ලෝකයට අයිති අසඤ්ඤතලයේ චිත්තචෛසික ධර්ම සක්‍රිය නැහැ. එතකොට එතන රූපස්කන්ධය විතරයි. එතකොට ඒක හඳුන්වනවා ඒකවෝකාර භව. එක් ස්කන්ධයක් විතරයි. ඊළඟට අරූප තලය හඳුන්වනවා චතුෝකාර භව. ඇයි ස්කන්ධ හතරක්. මේ කාම ලෝකය සහ රූප ලෝක හඳුන්වනවා පංචවෝකාර භව. ඒ කියන්නේ ස්කන්ධ පහම තියෙනවා. දැන් භව තණ්හාව තිබුණා වුණාට භව තණ්හාවෙන් තමයි සිත උපද්දවන්නේ. ඒ සිත උපද්දවනකොට ඒ තනත්තා ස්කන්ධ හතරකින් යුක්ත වෙනවද ස්කන්ධ පහකින් යුක්ත වෙනවද එහෙම නැත්නම් එක් ස්කන්ධයක් පමණක් ඇතුව උපදිනවද ඒ භවතණ්හාවෙන් කියලා තීරණය වෙන්නේ කර්ම වේගයත් ඒ නිසා කර්මය සහ තණ්හාව දෙක එකතු වෙලා මේ නිර්මාණය කරනවා හැබැයි කොයිතරම් බලවත් කර්මයක් තිබ්බ වුණත් තෘෂ්ණාව නැති වුණොත් උපද්දවන්නට පුළුවන් කමක් නැහැ එනිසා තමයි තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. ඒ තෘෂ්ණාව නිරුද්ධ කරපු තැන නිවන. තේ කීන බීජ අවිරුල්හිච්ඡන්දා නිබ්බන්ති දීරා යතයන් පදීපෝ. එතකොට මේ රහතන් වහන්සේලා කීන බීජ බීජ කියලා කියන්නේ උත්පත්තිය ලබා දෙන මූල ශක්තිය. එතකොට මේ බීජ ශක්තිය උන්වහන්සේලා අහෝසි කරලා කොහොමද බීජ ශක්තිය? තණ්හාව නැමැති බීජය. අහෝසි කරලා නිසා නිබ්බන්ති ධීරා යතායන් පදීපෝ පහනක් නිවි යන්නාසේ නිවි යන. එතකොට ඒ පහන පැවතුනේ තෙල් තිරය සහ ගින්න නිසා. ඒ තෙල් තිරය ඉවර වෙනකොට ගින්න අහෝසි වෙනවා. එතකොට එතනින් එහාට පහනක් කියලා එකක් නැහැ. ඒක අතනටද ගියේ මෙතනටද ගියේ කියලා අහන්න දෙයක් නැහැ. ඒක නිවි ගියා. අර හේතුප්‍රත්‍ය තියෙන තාක්කල් නැවත නැවත ඉපැද්දෙව්වා. හේතුප්‍රත්‍ය නැති වෙච්ච ගමන් ඒක අහෝසි අන්න ඒ වගේ මේ තණ්හාව නැමැති හේතුව තියෙන තාක්කල් තණ්හාව නැමැති චෛතසිකයේ තියෙන තාක්කල් තමයි යලි යලි පංචස්කන්ධයක් නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් එක් ස්කන්ධයක් ස්කන්ධ හතරක් නිර්මාණය කරන්නේ. එතකොට ඒ විදිහට ඒ පංචස්කන්ධය හෝ එක් ස්කන්ධයක් හෝ ස්කන්ධ හතරක් හෝ යම් තැනක තියෙනවා නම් ඒ තියෙන්නේ මොනවද දුක්ඛ ස්කන්ධයි. ඇයි ඒවා දුක්ඛ ස්කන්ධ කියලා කියන්නේ? සංකත, විපරිණාම, පීලන, ਸੰతాප කියන මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත නිසා. එතකොට පංචස්කන්ධය යන දුක්ඛ ස්කන්ධයයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ස්කන්ධය යමෙක් විසින් නිර්මාණය කරනවද, නිෂ්පාදනය කරනවද, උපද්දවනවද, ජනිත කරනවද, මවනවද ඒකට කියනවා සමුදය කියලා. එතකොට මේ සමුදයේ තියෙන ඒ ගුණය ආයෝහන ගුණය. ආයෝහන කියලා කියන්නේ නැවත නැවත ගෙනත් දෙනවා, ලං කරලා දෙනවා, රැස් කරලා දෙනවා, ගොඩනගනවා කියන අර්ථය. එතකොට ඒ භවය නිමා වෙන තැනදී ඒ විදිහෙන් ගොඩනගනවා. භවය පවත්වාගෙන යනකොට ඒ තනත්තා ඒ තෘෂ්ණාව නිසා යලි යලි කුසල් කරනවා අකුසල් වලින් වළකිනවා මොකටද අනාගතයේ සුවදායක පංචස්කන්ධයක් ලබන්නට එතකොට දැන් මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් කුසල් කරන එක හොඳ නැද්ද කියලා කුසල් කරන්න ඕන අපි කුසල් කරන්න ඕන වෙලා තියෙන්නේ මොකටද? මේ පංචස්කන්ධය රැකගෙන නඩත්තු කරගෙන නිවන් දකින්නකම් ගෙනියන්නේ. ඉතින් මේක එහෙම නඩත්තු කරගෙන අමාරුවෙන් කරගහගෙන යන්න වෙලා තියෙන්නේ මේ පංචස්කන්ධයක් තියෙන නිසා. ඉතින් මේක නොතිබුණා නම් මේ ගැටලුවක් නැහැ. ඉතින් නොතිබුණා නම් ගැටලුවක් නැති වුණාට දැන් තියෙනවනේ. මේක අහෝසි කර ගන්න තාක්කල් පීඩාවක් නැතුව පවත්ව ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා කුසල් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කුසලය સિદ્ધ කරන්නට වෙලා තියෙන ඒ කුසලය තුලින් අවසානයේ මොකද්ද නඩත්තු කරන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය නඩත්තු කරනවා කියන්නේ මොකද්ද දුක්ඛස්කන්ධය නඩත්තු කරන්නේ. එතකොට එතනත්තා මොන හැඟීමෙන් කළා වුණත් ඒ කරන්නට වෙලා තියෙන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධය නඩත්තු කිරීම. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආර්ය සිතෙහි එහෙම නැත්නම් මාර්ග සිත් තුළ ඇති වෙන කුසල චෛතසික හැරුණකොට අනෙක් සියලුම කුසල චෛතසික අපි හිතමු ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 උනත් මාර්ග සිත්තේ ඇති වෙනකොට විතරයි ලෝකෝත්තර ස්වභාවයෙන් ඇති වෙන්නේ ඉන් මෙපිට ඇති වෙන හැම මොහොතකම ඒතනත්තාට ඇති වෙන්නේ ලෞකික කුසල්සේ දැන් සෝවාන් ඵලයටපත් වෙන තෙක් ලෞකික කුසල් සිත් ඇති වෙනවා සෝවාන් මාර්ගඥානයේදී පමණයි ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී ලෝකෝත්තර වෙන්නේ ඊට පස්සේ ඒ මාර්ගසිතෙන් පස්සේ එතනත්තා නැවතත් එතනත්තාට ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී සෝවාන් පුද්ගලයාට ඊට පස්සේ ඇති වෙන්නේත් ලෞකික මට්ටමේ ආය නැවත ඔහුට ඒක ලෝකෝත්තර මට්ටමින් පහළ වෙන්නේ සකෘදාගාමී මාර්ගසිතේ. ඊට පස්සේ ඒ සකෘදාගාමී පුද්ගලයාට යලිත් ඒවා පහළ වෙන්නේ ලෞකික මට්ටමේ. නැවත ඒතනත්තාට ඒවා ලෝකෝත්තර මට්ටමින් පහළ වෙන්නේ අනාගාමී මාර්ගසිතේ. අනාගාමී වුණු තැනත්තාට නැවත සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී පහළ වෙන්නේ ලෞකික මට්ටමේ. ඒ තැනත්තාට යලි ඒවා ලෝකෝත්තර මට්ටමින් පහළ වෙන්නේ අරහත් මාර්ගසිතේ. එතකොට මේ ලෞකික මට්ටමින් පවතින හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා සාසවා ආශ්‍රව සහිතයි අවිද්‍යාශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව ditthියාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව වලින් යුක්තයි එතකොට ආශ්‍රව කියලා කියන්නේ මේ සසරෙහි පල් කරන ගතිය පල් කරන්නට හේතු වෙන ක්ලේශ ධර්ම සාසව පුඤ්ඤ භාගිය පුණ්‍ය විපාක ඇති කරනවා උපදිවේපක්කා උපදි විපාක ඇති කරන. කියන්නේ අනාගතේ පංචස්කන්ධයක් ගොඩනගන. දැන් අර මාර්ගසිතේ ඇති වෙන සම්මාදිට්ඨිය ආදී කුසල චෛතසික හැරෙනකොට අනිත් හැම මොහොතකම ඇති වෙන ලෞකික සිතක ඇති වෙන ඒ කුසල චෛතසික වලින් අනාගතේ පංචස්කන්ධයක් උපදවන්නට සමර්ථයි. අරහත්ත්වයටපත් වුණාට පස්සේ රහතන් වහන්සේගේ ලෞකික සිත් ඇති වුණාට එතනින් එහාට ඒව හඳුන්වන්නේ ක්‍රියාසිත හැටියට. ඒ ක්‍රියාසිත හැටියට හඳුන්වන්නේ ඇයිද? ඒ රහතන් වහන්සේට අරහත්යෙන් පස්සේ ඇති වෙන්නේ ලෞකික සිත් උනාට ඒ ලෞකික සිත ක්‍රියාමාත්‍රය සඳහා පමණයි අනාගත විපාක ඇති කරන්නේ අනාගත විපාක ඇති කරන්නේ නැති නිසා රහතන් වහන්සේට ලෞකික සිත් ඇති වුණාට උන්වහන්සේගේ ලෞකික සිත අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. හැබැයි සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන තැනට යනකම් මාර්ගසිතේ ඇතිවෙන කුසල චෛතසික විතරයි භවයක් ඇති කරන්න සමත් නොවෙන්නේ ඉන් මෙපිට ඇතිවෙන හැම ලෞකික සිතකම ජනිත වෙන කුසල ධර්ම අනාගත පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා කියන්නේ දුක්ඛස්කන්ධයක් ගොඩනගන. ඇයි ඒ පංචස්කන්ධේ හැම ස්කන්ධයක්ම මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත නිසා. ඉතින් එතකොට පෘථජ්ජනයා ගැන කවර කතාවද? පෘථජ්ජනයා මොනතරම් සත්භාවයෙන් කුසල් කළා වුණත් ඒ කරන හැම කුසලයකින්ම අවසානයේ ගොඩනගන්නේ පංචස්කන්ධයෙන්. නඩත්තු කරන්නේ පංචස්කන්ධය. ඒ නඩත්තු කරන තාක්කල් ගොඩනගන තාක්කල් ඒ නඩත්තු කරන්නේ ගොඩනගන්නේ දුක්ඛ ස්කන්ධයයි. එතකොට අන්න ඒ විදිහට මේ තෘෂ්ණාවේ තියෙන ආයෝහන ගුණය කියන්නේ නැවත නැවත ගොඩනගනවා, මතු කරනවා, උපද්දවනවා. ඒ ලක්ෂණයෙන් යුක්තයි. ඊළඟට නිදාන ලක්ෂණය. නිදාන කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට දැන් රෝගයක රෝග නිදානය. රෝග නිදානය කියන්නේ මොකද්ද? ඒ රෝගයට මුල් වුණු කාරණා. එතකොට නිදානය කියලා කියන්නේ අභිනව පංචස්කන්ධයක්. එහෙම නැත්නම් මේ දුක්ඛ ස්කන්ධයක් ගොඩනගන්නට මූල හේතුව වෙනවා. දැන් ආයෝහන කියලා කිව්වේ එහෙම එකක් නිර්මාණය කරන ගතිය. එහෙම එකක් උපද්දවන ගතිය, එහෙම එකක් ගෙනත් දෙන ගතිය, රැස් කරන ගතිය තමයි ආයෝහන ගුණය කියලා කියන්නේ. නිදාන ගුණය කියලා කියන්නේ එහෙම එකක් නිර්මාණය කරන්න ප්‍රධාන සාධකය වෙනවා. ප්‍රධාන මූලය වෙනවා. එතකොට ඒ ප්‍රධාන මූලය හැටියට තෘෂ්ණාව නැමැති චෛතසික ධර්මය ක්‍රියාත්මක වෙනවා කුමක් සඳහාද පංචස්කන්ධයක් ගොඩනගන්නට සහ පවත්වන්නට එතකොට ඒ තාකල් ඒ තනත්තා ගොඩනගන්නේ පවත්වන්නේ කුමක්ද? දුක්ඛ ස්කන්ධය. ඒ නිසා මේ තෘෂ්ණාවේ තියෙන නිදාන ලක්ෂණය නිදාන කියලා කිව්වේ මූල හේතුව හැටියට ප්‍රධාන හේතුව හැටියට බලපවත්වන. එතකොට පංචස්කන්ධය මරණයටපත් වෙනකොට මේ පංචස්කන්ධය අහෝසි විය යුතුයි. ඇයි? නාම ධර්ම රූප ධර්ම නිරුද්ධ වෙනවා. ඒ නාම ධර්ම රූප ධර්ම නිරුද්ධ වීම හැම ශරණයක් පාසාම සිද්ධ වෙනවා. නමුත් මරණයටපත් වෙනවා කියලා අපි සම්මත වශයෙන් හඳුන්වන්නේ අර උත්පත්තිය සඳහා බලපවත්වපු කර්ම වේගයත් අවසන් වෙනවා. එතකොට මේ කර්ම වේගයත් අවසන් වුණාම කොහොමත් හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඒ කර්මය නිසා හටගත්තු ප්‍රතිසන්දි චිත්ත පරම්පරාව ප්‍රතිසන්දිසිත හැටියට හටගෙන ඊට පස්සේ භවාංග චිත්ත පරම්පරාව හැටියට ක්‍රියාත්මක කළා චුතිසිතෙන් අවසන් වෙනවා අවසන් වුණාම ඒ ටික ඔක්කොම නිමා වෙන්නට ඕන හරිනම් හැබැයි නිමා වෙන්නේ නැහැ යලිත් ප්‍රතිසන්දි වශයෙන් ආය පටන් ගන්න. ඒ යලිත් ප්‍රතිසන්දි වශයෙන් අභිනව භවයක් පටන් ගන්න මූලය වෙන්නේ මොකද්ද? ප්‍රධාන හේතුව වෙන්නේ මොකද්ද? භව තණ්හාව. ඒ නිසා නිදාන ගුණයෙන් යුක්තයි. ඊළඟට සංයෝග සංයෝග කියලා කියන්නේ පංචස්කන්ධ දුක සමග තදින් බන්ධනය කරලා තියෙනවා. දැන් මේ තෘෂ්ණාවේ තියෙන ස්වභාවයක් තමයි මේ පංචස්කන්ධය කොයිතරම් දුක් සහිත වුණත් මේකම තමයි නඩත්තු කරගන්න ඕන පවත්වා ගන්න ඕන කියලා හිතෙනවා. එයි මේක තියන තාක්කල් තමයි මේ ආස්වාදයන් විඳින්නට පුළුවන්. එතකොට යමක් විඳින්න නම් මේ ඉන්ද්‍රිය පද්ධතිය තියෙන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ටික නැත්තම් විඳින්න බෑ. ඒ නිසානේ දැන් අපිට ඇහෙන් දකින්නට නම් ඇහැ හොඳට තියෙන්න ඕන. කනෙන් අහන්නට නම් කන හොඳට තියෙන්න. ඇහෙන් දකින්නට හොඳ ඇහැක් ලබන්න නම් ඒකට කුසල් කරන්න. කනෙන් අහන්නට හොඳ කනක් ලබන්න ඒකට කුසල් කරන්න ඕනේ. ඒ ඒ අදාළ කුසලේ නැත්තම් කන බිහිරි වෙනවා. උපතින්. ඇස් දෙක නොපෙනී යනවා. අන්ධ වෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට ඒ ලබන ආස්වාදය ලබන්නට විදිහක් නැහැ. එතකොට ඒ සියලු දේ ආස්වාදයක් හැටියට අපට දැනෙන්නේ අවිද්‍යාව මුල් කොටගෙන අවිද්‍යාව නිසා අපට මේ සංස්කාර ධර්මයන් ආස්වාදනීය ධර්මයන්ය කියන තෘෂ්ණාව ගොඩනැගෙනවා. ඒ තෘෂ්ණාව ගොඩනැගුණාට පස්සේ මේ සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්ම හැටියට නෙමෙයි දකින්න පුරුදු වෙන්නේ දකින්න උත්සාහ කරන්නේ මේවා සැපගෙන දෙන ධර්ම හැටියට ඒ නිසා සත්‍යයට මේ පංචස්කන්ධය අහිමි වීම තරම් දුකක් තවත් නැහැ. දැන් අපට ඕනම කෙනෙකුට ප්‍රත්‍යඥයෙකුට ජීවිතේ මරණ දුක් තරම් දුකක් තව නැහැ. අනිත් ඕනම දෙයකින් දුක පීඩාව ඇති වෙන්න පුළුවන්. හැබැයි මරණ බය කියන එක බරපතලයි. ඇයි ඒ මරණය නිසා ඇති වෙන දුක්ඛය පංචස්කන්ධයේ අහිමි වීමේ දුක එතකොට මිනිස්සු මොනතරම් කාකොටාගෙන සොරකම් කරගෙන අපරාධ කරගෙන හරි දඟලන්නේ මොකටද මේ තමන්ගේ පංචස්කන්ධය රැකගන්න. anu මරන්නේ මොකටද තමන්ගේ පංචස්කන්ධය රැකගන්න. අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ මොකටද තමන්ගේ පංචස්කන්ධය රැකගන්න. කාමයේ වරදවා හැසිරෙන්නේ මොකටද තමන්ගේ පංචස්කන්ධය තෘප්තිමත් කරන්න. බොරු කියන්නේ මොකටද තමන්ගේ අභිලාෂයන් සඵල කරගෙන මේ පංචස්කන්ධය සුවපත්ව පවත්වා ගන්න. මත්පැන් බොන්නේ මොකටද? මේ පංචස්කන්ධයේ යම් ආස්වාදයක් ලබන්නට. ତර මේ විදිහට සියලු පව්කම් කරන්නේ කරවන්නේ මේ තෘෂ්ණාව විසින් ඒ පංචස්කන්ධයේ ආස්වාදයක් හැටියට දකිමින් එහි ඇලෙන ගතිය විසින් තමයි අර සියලු අකුසල් කරවන්නේ. ඊළඟට කුසල් කරන්නේ සසර ගමනේ මේ දුක නම් ආයෙ විඳින්න බෑ. අපි මේ දුක්පත් වෙලා ඉපදිලා තියෙන සසරේ දන් දීලා නැති නිසා ආයෙ උපදින භවයකවත් සුවපත්ව ජීවත් වෙන්න නම් දන් දෙන්නට ඕන. දිව්‍ය ලෝකයක උපදින්නට නම් හොඳට කුසල් කරන්නට ඕන. දැන් මේ මොකක්ද එතකොට කරන්නේ? යලි පංචස්කන්ධයක් සුවපත්ව ගොඩනගන්න. ඉතින් සුවපත්ව ගොඩනැගුවා වුණා වේදනාව සුඛදායක වුණාට ඒ ගොඩනගන්නේ ස්කන්ධ සමූහයක්. ඒ කියන්නේ දුක්ඛ ස්කන්ධයක්. දුක්ඛ ලක්ෂණවල යුක්ත වූ ස්කන්ධ සමූහයක්. එතකොට ඒ ටික ගොඩනගන්න කුසල් කරන. තියෙන එක රැකගන්න අකුසල් කරන. මේ විදිහට මේ පංචස්කන්ධයට තදින් බැඳුණු ගතිය. එහි ගිලුණු ගතිය, එහි ඇලුණු ගතිය තමයි සංයෝග. ඒකෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න දෙන්නේ නැහැ. අර දැන් ක්ලේශයන් හඳුන්වනවා යෝග කියන. ඒ යෝග කියලා කියන්නේ මෙන්න මේ සංයෝග ගුණය. ඊළඟට ආසව කියලා හඳුන්වනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියන ඒවා ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ආශ්‍රව කියලා ඖෂධ වර්ගයක් තියෙනවා. ඖෂධ පල් කරලා හදන දැන් කසාය, අරිෂ්ඨ, ක්වාත ආසව කියන්නේ ඒ වගේ එක ඖෂධ වර්ගයක්. ආයුර්වේදයේ. එතකොට ආසව කියන්නේ පල් කරනවා. මේකෙම පල් කර කර ඒකෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ මිදෙන්න දෙන්නේ නැහැ. ඒතර අන්න ඒ ගුණය ඒ අනන්‍ය ලක්ෂණය පවතින මේ තෘෂ්ණාව. ඊළඟ හතරවෙනි ලක්ෂණය තමයි ඵලිබෝධ. ඵලිබෝධ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් දුකින් මිදෙන්න ඕන කියලා. මේ පංචස්කන්ධයෙන් මිදෙන්න ඕන, ක්ලේශයන්ගෙන් මිදෙන්න ඕන, තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න ඕන. මේ තෘෂ්ණාව මහ දුකක්. මේ ක්ලේශයන් මහ දුක්ඛයක් කියලා යම් ප්‍රමාණයකට හරි තේරුම් අරගෙන මේකෙන් මිදෙන්න උත්සාහ කළොත් ඒ උත්සාහ කරපු තැන ඉඳලා ඒ පුද්ගලයාට බාධා කරනවා. පරිබෝධ ඇති කරනවා. එතකොට ඒ බාධාව කියලා කියන්නේ දැන් අපි හිතමු ගිහියෙක් හැටියට අදිෂ්ඨාන කරගන්නවා මම මේ මේ විදිහෙන් ಗುಣ දහම් වඩනවා මෙහෙම භාවනා කරනවා පොයිට මේ විදිහෙන් සිල් ගන්නවා එහෙම අදිෂ්ඨාන කරගෙන පොය කීපයක් එක් කරගෙන යනකොට සමහර පොය දවසක දැන් හෙට සිල් ගන්නවා කියලා හිතාගෙන නමුත් උදේ බෑ මේ වැඩ ටික තියෙනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ තියෙනවා අද ටිකක් ඇඟට අමාරුයි අද පීඩායි කියලා මොකක් හරි සාධකයක් මතු කරනවා ඉතින් ඒව නොසලකා හැරලා ගිහින් සිල් ගන්නද එහෙම කරන්න බෑ එතකොට ඒ විදිහට අවසානයේ අර පංචස්කන්ධය තුල හිරකරනද සංකල්ප ගොඩනගන අමුදරුවන් වෙනුවෙන් ධනය වෙනුවෙන් ජීවිතය වෙනුවෙන් සුවය වෙනුවෙන් නිරෝගීකම වෙනුවෙන් මේ නොඑක් පැතිවලින් සාධක කරනවා පැවිද්දෙක් හැටියට ගෙවල් දොරවල් අතහැරලා ධන ධාන්‍ය අතහැරලා මව්පියන් අතහැරලා ඥාතීන් අතහැරලා සියල්ලෙන් වෙන් වෙලා මහාන වුණාට පස්සේ ටික කාලයක් යනකොට ආයේ පන්සලක් ඕන ඉඩකඩම් ඕන දායකයෝ ඕන ගෝල බාලයෝ ඕන ඉතින් ඒව නැතුව මේ ශාසනය නඩත්තු කරන්නත් බෑ. මේ ශාසනය නඩත්තු කරන්න ඒවා තියෙන්නත් ඕන. එතකොට ඒ තියෙන්න ඕන අවශ්‍යතාවය සලකාගෙන ඒක කරන්නට පුළුවන් නම් එතන යම් රැකවරණයක් තියෙනවා. අපි නිතර කතා කරනවා අරය වංශ ප්‍රතිපදා. ඒ කියන්නේ හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතාවය සලකාගෙන තමනුත් විමුක්තිය සාක්ෂාත් කරමින් තව බොහෝ දෙනාට විමුක්ති මඟ හෙලි කරන්න. අවශ්‍ය පහසුකම් අවශ්‍ය මඟ සලසන් ඒක අපේ වගකීමක් ඒක යුතුයකමක් ඒක රහත් උනත් බුදු උනත් උන්වහන්සේලා ඒ කාර්යය කරනවා. ඒ නිසා ඒක අපේ වගකීම. ගිහියෙක් හැටියට අමුදරුවන් පෝෂණය කිරීම වගකීමක්. ඒක නොසලකා හරින්න බෑ. හැබැයි මේ යුතුයකම වගකීම අවශ්‍යතාවය ඉටු කිරීමක් හැටියටද මේක කරන්නේ? එහෙම නැත්නම් මගේ මනසේ තියෙන රුචිකත්වය මතද මේක කරන්නේ? එතකොට ඒක තේරුම් ගන්නට බැරි වෙච්ච ගමන් පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි පිරිහෙන පැත්තට යනවා. එකකින් පටන් ගන්නවා, තව එකක් පටන් ගන්නවා, තව එකක් පටන් ගන්නවා. මෙහෙම මෙහෙම කෙලවරක් නැතුව ගිහින් අන්තිමට ඒ භික්ෂුන් වහන්සේට සිවුරු හැර යන්නට පවා සිතෙනවා. එතකොට ඇයිද සිවුරු හැරිය කියලා කිව්වේ? පස්සේ ඒකට 1000ක් ಜಾති කියනවා. පන්සලේ ප්‍රශ්න, ලොකු හාමුදුරන්ගේ ප්‍රශ්න, මට අසනීප වුණා, අම්මා තාත්තට සලකන්න කෙනෙක් නැහැ. ඔහොම එක එක කතන්දර කියනවා. කොයිම කෙනෙක්වත් මේ මේ සිවුරු හැරගියේ මගේ මේ ක්ලේශයන් උත්සන්න වෙලා ඒකට වහල් වෙලයි මම සිවුරු හැරගියේ කියන ඒ කතාව කවුරුත් කියන්න ලෑස්තිත් නැහැ ඒක පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒ තරම් සූක්ෂම විදියට. ඒවා තමයි වංචක ධර්ම කියලා අවශ්‍යතාවයක් වගේ කරුණා මෛත්‍රිය වගේ මෞපිය උපස්ථානය වගේ එහෙම නැත්නම් රෝගයට ප්‍රතිකාර කිරීමක් වගේ එහෙම නොයෙක් ක්‍රමවලින් මතුවෙලා අපේ මනස රවට්ටලා අර නිර්වාණගාමිනී මාර්ගයට ඵලිබෝධ ඇති කරලා ඒ ගමන් මගෙන් ඉවතට ඇද ඒක තමයි ඵලිබෝධ ලක්ෂණය. එතකොට මෙන්න මේ ලක්ෂණ යම් තැනක තියෙනවා නම් මොනවද ලක්ෂණ? ආයෝහන ලක්ෂණය, නිදාන ලක්ෂණය, ඊළඟට සංයෝග ලක්ෂණය සහ ඵලිබෝධ ලක්ෂණය. මේ ලක්ෂණ යම් ධර්මයක තියෙනවා නම් ඒ ධර්මය හඳුන්වනවා සමුදය සමුදය කියලා කියන්නේ මේ දුක්ඛ ස්කන්ධය ගොඩනගන්නා වූ මූල ධර්මයයි. ඉතින් මේ ලක්ෂණ ටික මේ අනන්‍ය ලක්ෂණ ටික පවතින්නේ තෘෂ්ණාව නැමැති චෛතසිකේ. ඒ තෘෂ්ණාව නැමැති චෛතසිකය මේ අනන්‍ය ලක්ෂණ වලින් යුක්ත නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය anu කුමක්ද තෘෂ්ණාවයි. දැන් එතකොට අන්න එහෙම අපි වටහා ගන්නකොට තමයි අපිට වැටහෙන්න ගන්නේ දැන් බැලූ බැල්මට අපිට හිතෙනවා තණ්හාව කියන එක ඈතින් තියෙන කාරණයක් නේ දුක ඇති වෙන්න ඊට වඩා තව කොච්චර හේතු තියනවද ඊට මෙහා කියලා තමයි අපිට බැලූ බැල්මට හිතෙන්නේ. ඒ මෙහා මෙහා තියෙන කාරණා ආසන්න සාධක වෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ මූල සාධකය වෙලා තියෙන්නේ අර ප්‍රශ්නාව. දැන් අපිට හුඟක් වෙලාවට ගැටීම තමයි චිත්ත පීඩාවලට හේතුව. පියේහි විප්පයෝග, අප්පියේහි සංපයෝග යම් පිච්චක් නලබත. ඒවන් තමයි මානසික පීඩා ඇති. ඊළඟට කාය පීඩා ඇති වෙන්නේ අර කර්කශ දේවල් ස්පර්ශ වෙනකොට ඒකත් එක්ක ගැටෙනවා. ඒතර මේ හැමතැනකම ඇති වෙන්නේ පටිඝය. කායික දුක් වේදනාව ඇති වෙනකොට ඇති වෙන්නේ පටික සම්පයුක්ත ස්වභාවය. ඊළඟට අර ප්‍රිය දේවල් අහිමි වීමෙන්, අප්‍රිය දේවල් සමග මොහු වීමෙන්, බලාපොරොත්තු කඩවීමෙන් ඇති වෙන්නේ පටිඝය. එතකොට අපිට බැලූ බැලමට පේන්නේ මේ පටිඝය නේද, මේ ගැටීම නේද මේ දුකට මුල් වෙලා තියෙන්නේ. ඔව් ගැටීම තමයි. හැබැයි ගැටීම ඇති උනේ මොකක් නිසාද? තෘෂ්ණාව නිසා. මම මේකේ ගැටෙන්නේ ඇයි? ඊට වඩා වෙනස් දෙයක් අපේක්ෂා කරන නිසා. එතකොට ඒ වෙනත් දෙයක් අපේක්ෂා කළේ නැතිනම් මට මේ පවතින දේත් එක්කලා ගැටෙන්නට දෙයක් ඇත්තේ නැහැ. මනසින් ගැටෙන්න දෙයක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට අපිට ටිකෙන් ටික ගැඹුරට ගැඹුරට ඒ ඒ ධර්මයන්හි යතහ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තොත්. එහෙම නැතිනම් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා අපි දන්නවා දුකට හේතුව තණ්හාවයි. එහෙම තමයි චතුරාර්ය සත්‍යය තියෙන්නේ. එහෙම තමයි බුදුවරු දේශනා කළා. ඒ බුදුවරු දේශනා කරපු දේ ඊට එහා සැකකරන්න සුදුසු නැහැ. එහෙම වුණොත් ඒ අපේ සද්ධාව නැහැ. ඒ මට්ටමින් අපි සද්ධාවෙන් ඒක පිළිගන්න එක තමයි මුලින් අවශ්‍ය වෙන්නේ. හැබැයි එහෙම අපිට නිවන් දකින්න බෑ අපේ ප්‍රඥාව අවදි කරන්න ඕන. ඇයි තෘෂ්ණාව දුරු කළ යුත්තේ? මේක හතුරෙක්. ඇයි හතුරෙක් කියලා කියන්නේ මේ සියලු දුක උපද්දවන්නේ මෙයා විසින්. මේ ධර්මයේ විසින්. අන්න ඒක වැටහුණොත් තමයි ඒ ධර්මයේ දුරු කරන්න ඕන කියන ප්‍රයත්නය, වීරය අපි තුල අවදි වෙන්නට පටන් ගන්නවා. කියන්නේ ඒ නිසයි මේ අනන්‍ය ලක්ෂණ අපි ඒකයි මුලින්ම කිව්වේ මතු පිටින් බලනවට වඩා ඊටාම සියුම් විදිහට අපිට මේ ධර්මතාවයන් වටහා ගන්නට පුළුවන් වෙන්නේ අර පරමාර්ථ ධර්මයන්හි අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නවා. ඉතින් එහෙමනම් අද දවසේ අපි දුක්ඛ සමුදය දුක්ඛ සහ සමුදය පිළිබඳ අනන්‍ය ලක්ෂණ කතා කළේ. අපි ලබන සතියේ නිරෝධ සහ මාර්ග සත්‍ය පිළිබඳ අනන්‍ය ලක්ෂණ ඊළඟ සතිය අපි කතා කරමු. දැන් කාල වේලා ඉක්ම ගිහින් තියෙන නිසා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.